තියෙනවා. ඒ පිළිබඳ අපි එකින් එක අරගෙන විස්තර කරලා ගමු. මේ කමඨහන් ලබා ගැනීම අවශ්‍යයි කියලා කර්මස්ථාන ඉලා කිරීමක් කරනවා. දැන් මේකේදී අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. අද තියෙන සම්ප්‍රදායක් තමයි කර්මස්ථානාචාරවරයා කර්මස්ථානය කියලා ගැනීම. එහෙම නැත්නම් හරියට සමට කර්මස්ථානය හම්බෙන්නේ නැහැ කියලා හිතා ඉන්නේ. දැන් මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. කලින් කල එක එක සම්ප්‍රදායන් හටගන්නවා. ධර්මයේ විග්‍රහ කරලා දුන්නාම ඒ ධර්මයේ තුලින් ඒ ධර්මයේ හරේ සාරාංශයක් වශයෙන් කැටි වෙලා වදන් වෙලා සකස් වෙනවා ඒ සකස් වෙන වදන් වෙලා කර්මස්ථානයි ධර්මයේ මුල් කරගෙන ධර්මයට ගෞරව කරගෙන ධර්මයේ ගුරුවරයා කරගෙන ධර්මයේ තුල හැසිරෙනකොට කර්මස්ථානි සමල්ලන. කාගෙන්වත් ඉල්ලක අතර කර්මස්ථානි හැම දින එකක් නෙමෙයි. කර්මස්ථානයක් කියලා කියන්නේ දැන් අපි ධර්ම දේශනාව කරලා ඒ ධර්ම දේශනාවේ හරිය විග්‍රහ කරනවා. අපි අර්ථවත් ඒ ටික වරහා ගත්තා නම් ඒතර අපිට ඒ කිව්වේ මොකද්ද කියලා කර්මස්ථානීය කියනට වැටෙනවා නම් ඉතින් ඒ වාක්‍යවල තම පරිහරණය කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තියක් වශයෙන් ඒක අහන්ත ලැබුණා ආරක්ෂක හොඳින් තේරුම් අරගෙන ඒක වඩන්න ඕනේ වඩනකොට තමයි කර්මස්ථානීය වැඩෙනවා මේ ඉල්ල ගත්තාම මේ උපේර ගියක් යම් ගෙඩියක් දෙනවා වගේ මෙදි ගෙඩියක් දෙනවා වගේ ආමේ කපන් කැදේ දෙලා දෙකක් මේ කර්මස්ථාන එහෙම එකක් නෑ ඉල්ල ගන්න ඕනේ ධර්මයේ විග්‍රහ කරලා දෙනකොට නුවණින් මෙනෙහි කරලා ඒ වගේම මුලින් තේරුම් අරගන්න ඕනේ ධර්මය. මොකද ඒ කිව්වේ? ඒ ධර්ම හරියට තේරුම් ගත්තාම විග්‍රහ කරලා විතර කරලා දෙන එක කෙටි කරලා හාරාන්ත කරලා පදන් වැලකින් සාත් වුණාම ඒක කර්මස්ථානය. පුදුමේ ප්‍රකාශ කරලා තමයි පිළිපෙළේ කර්මස්ථානය. ඒ කර්මස්ථානයේ තේරුම අරගත්තාම අර්ථවත් තේරුම් ගත්තාම ඒ කර්මස්ථානයේ තමන්ට වළඳ පුළුවන්. වළඳනකොට මොකද ඒ කෙනෙක් පොඩි දෙන්නේ ආතත් ඒක අඩුවක් නැහැ. ඒ කර්මස්ථානේ මෙන්න මේ කර්මස්ථානය මේක බලන්න කිව්වනම් කර්මස්ථානේ ලැබිලා ඉවරයි. මේ කර්මස්ථානේ කියපුවාම උදේ කිව්ව කර්මස්ථානේ නම් විග්‍රහ කරලා ගත්තාම ඒ කර්මස්ථානේ තමට වඩනකොට මාර්ගය වැඩිනවා. ඒ අර ඒකේ ක්‍රම තියෙනවා සාම්ප්‍රදායික ක්‍රම. හරියට ගුරුවරයාගෙන් ගෝලයට දෙන ක්‍රම තියෙනවා ජෝතිෂ ශාස්ත්‍ර වැනි ශාස්ත්‍රවල එහෙමනම්. ඒක කැප කරලා දෙන විදිහ ක්‍රමයක් තියෙනවා. මේක ගුරුවරයාට නම් කැපයි කියලා. මේ බුදුදහම එහෙ පාරවත් සංගල කාරවත් බාර දීලා නැහැ බුදු ගන්නවා. එකම හාමුදුරුවනේ දුන්නේ. හැරිත් මොගලන් දෙනමටත් බාර දෙන්නේ නැති මේ ආසනේ උඹගේ කෙරතොල්ලෙකුට දෙනවා කියලා බුදුරණහන්ට අහනවා මේ දේවදත් කියන. දේවදත් කෙනුන්ගේ. එයා කිරි කෙනුන්ට මේ ආසනේ වර්ධිලා නැහැ. මගෙන් පස්සේ මෙන්න මේක බයි උඹටයි දී. මේ අවසර පදින් මිස කණ කෙනෙකුට ගඳ වැය කියලා ඒ ජා ටිකක් මේ බුද්ධ සාසනේ නැහැ. යම් ධර්මයක් දේශනා කළා නම් උන්වහන්සේ දේශනා කළා අප්‍රමාදව ඒ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා ආගෙන කල්යාණ මිත්‍ර සම්පතිය තුنين ලබාගෙන පරලෝකසව රතේ ඒ ලැබි මොණි මෙනෙහි කළා දේරු මරගෙන ඊට පස්සේ ධර්මයේ අනුව හැසිරෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ දේශනා ධම්මෝට යථා ධම්මෝ යථා අතෝ තථා පටිපදී තබන්ති. ධර්මයේ ධර්මය කියන හොඳට තේරුම් ගන්න. අර්ථවත් තේරුම් ගන්න. ඊට පස්සේ පිළිපදින්න. ධර්මයයි ගුරුවරයා. ධර්මයේ හරිය අහකට නම් ගුරුවරයා සඳ හම්බ වුණා. ඊට පස්සේ ධර්මයේ ගුරු කරගෙන ධර්මයට ගෞරව කරගෙන ඒ ධර්ම ගෞරවයෙන් යුක්ත ධර්මයට පුදහත්කාර කරමින් ඒ ධර්මය අසු කරන්නේ. ඒ තමයි ගුරුවරයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරත් ගුරුවරයා ධර්මයි. ඔබලාරත් ගුරුවරයා ධර්මයි. තව කවුරුවා පුදලිය මෙලෝක ගුරුවරු නෙමෙයි. කල්‍යාණ මිත්‍රයෝ. මම මහා කල්‍යාණ මිත්‍රයා. අනික අය ශ්‍රාවකයන් වහන්සේලා උතුම් කල්‍යාණ මිත්‍රයෝ. කල්‍යාණ මිත්‍රයා මිස ගුරුවරයා නෙමෙයි. ගුරුවරයා අත ධර්ම. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය අහගන්න ලැබෙනවා. එනිසා පරතෝගෝසක පත්‍ය කියන එක එතනින් සිද්ධ වෙනවා. ඒ පත්‍ය ලැබුණාට පස්සේ තමා හසුව තියන ඉතුරු ඔක්කොම. යෝනිසෝ මනසිකාරී කියන්නේ තමා විසින් කරගත යුතු නෝයි මෙහි කරලා අර්ථවත් තේරුම් ගන්න එක තමයි කරන එක. ධර්මාරණ ප්‍රතිපත්තියේ වෙන්නේ තමයි. ඒක අවුක කරන එකක් නෙමෙයි. සාධාරණ ශ්‍රවණය කරගන්නවා කල්යාණ මිත්‍ර සම්පත්තිය දරක් ලැබෙනවා. ඒක ටික තමයි ලැබුණ සෙනෙහෙව මේ ලැබුණ මොහොත. ඉරුම් වගේන අප්‍රමාදව කටයුතු කරලා මම මම කළා ආභෝධය ලබා ගන්න ඕනේ. ධර්මාභෝධය කරගන්නට තමයි මේ තේරුම් හරි ලැබුණ වාසනාවන්ත අවස්ථාවේ ශ්‍රේණියට ගන්නවා කියන. ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යනකොට තමන් තුළ ඒ ටික ඔක්කොම ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය උද්වි දේශනා කරනකොට කාටත් ලැබෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගන්නත් අපි අද උදේ කර්මස්ථානය දුන්නා. කීවා තවක් අදායන කීවා මටද හැම දිනාටද රාග බන්ධන අනාතයි. රාග බන්ධන නිරෝධ වෙත්වා. නිබ්බා එතකොට අපි ගත්තා එකකින් කර්මස්ථානය. දැන් රාග බන්ධනය අපි ඔක තෝරා ගන්න ඕනේ. කර්මස්ථාන ලැබෙන්නේ එතකොටයි. මටද හැම දිනාටද. ඒ කියන්නේ මේ තමයි මෛත්‍රී කර්මස්ථානය සහ විදර්ශනා කර්මස්ථානය කියන මේ දෙකම අඩංගු කර්මස්ථාන. ධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ අපි දකිනවා රාග බන්ධන කියන්නේ මොනවද කියලා හදලා තෝරා ගන්න ඕනේ. කාමරාග, රූපරාග, අරූපරාග කියන ලෝක සත්‍යව රස සැරිසරන්න. හේතු වෙන කාරණා හතරක් තියෙනවා. කාමරාගයයි, රූපරාගයයි, අරූපරාගයයි. කාමරාගය බෙදෙනවා වස්තුකාම, තේසකාම කියලා කොටස් දෙකකට. දේපොළ ඉඩකරන් යාන වාහන අමුදරු හකපාන මිලමුදල් වතුපිරි ගේරොර මේ සියල්ලම වස්තුකා වස්තු මේ වස්තුව කෙරෙහි හරි වටිනා දේවල් කියලා කාමාස්වාදයෙන් බැඳුනොත් ඒ බැඳීම නිසා ඔහුට තියෙනවා ඒක අත්හැරලා ඉන්න බැරි මානසිකත්වය. ඒක හරි වටිනවා ඒක මට ඕන. ඒක මගේ කරගන්න ඕන එක මම කරගන්න ඕනේ. මම වගේ කියන දේ අලං කරලා ඒක තියාගන්න ඕනේ. ඒක අනිකට හිම කරලා බෑ. මේ ආදි වශයෙන් විශාල බැඳීමක් ඇති වෙලා ඒක සිහි කරන්න සිහි කරන්න වටිනවා කියන මුලාවෙන් සිහි කරන්න සිහි කරන්න ඒ වතුන් අතරින් බැරුව යනවා. ඒ හරියට මහා වටිනා දේවල් කියලා හිතාගෙන ඒ වතුල ඉර බැඳගත්තාම ඒකෙන් ඇති වෙනවා එක්තරා කාමයක්. කාම කියන්නේ මොකද කියලා ඉස්සරහ තෝරා ගන්න ඕනේ. අර කියන්නේ නිවන. අමෘතය. අම කේකට දානවා නම් පාත්‍ර දානවා නම් යම් කිසි වැදපිළිවෙලකින් අ අම කියන එක තමයි කාම කියන්නේ. ඒ නිවන් පැත්ත යන පැත්ත අයින් කරලා ලෝක පැත්තට වඳිනකොට ලෝකේ පහත් පැත්ත නිවන උසස් පැත්ත. උසස් පැත්තට යන ඉඩෝදී පහත් පැත්තට ඇදලා දමනවා නම් අම ක්ෂය කරනවා ඒවා කාම වෙනවා. කාමයෝ උළු වාගේ කාමයෝ මඩ වාගේ මේ ආදි වශයෙන් කාමයෝ අසුචි වාගේ මේ ආදී ඔය ආකාරයෙන් පහත් වෙලා අලකා පුරුදු වෙන්න ඕනේ. කාමයන්ගෙන් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. වස්තුන්ට හිත බැඳගෙන අවුදරුවන්ට හිත බැඳගෙන නෑදෑයින්ට හිත බැඳගෙන දේපොළ වලට හිත බැඳගෙන ගෙවල් දොරවල් වලට හිත බැඳගෙන ඉන්න පුද්ගලයාට නිවන් දකින්න අමාරුයි. ඒ අය යුතුයම් ඉටු කරන්න එපා කියනවා හැම නෙමෙයි. කලිත යුතුයම් ඉටු කරන්න ඕනේ බැඳෙන්න එපා. මේකයි විතර වෙන්න. බැලුනාට පස්සේ මම කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ. මම කරගන්න මගේ කරගන්න ගියාට පස්සේ කෙලවරක් නැති ප්‍රශ්න එනවා. ඒ නිසා වික්ෂිප්තභාවයට පත් වුනහම නම් ආශාවක් අත්තරින් වැලි විදී යන්න තියෙනවනම් මිදෙන්න බෑ අතරින් වැලෙන්න බෑ කාම වස්තුම ලොකුයි. අනිතම ඒවා කියනවා වස්තුකාම. ඕවා නිසා ඇතිවෙනවා කෙලෙසන ධර්ම. හිත කෙලසනවා. මොනවද? රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් තමයි කෙලෙසෙන්නේ. ඒකට රාගයෙන් හත් වෙලා වැඳුනහම රාගයෙන් හත් වෙවි ආස්වාදයන්ට මත් වෙලා ඒවැ ඉන්නකොට අන්න ඇරි වෙනවා ක්ලේශකාමී. ඒවට විරුද්ධ වෙන ඒවා කතා කරමින් දුෂ්‍ය මානසිකත්වය ගොඩනගාගෙන ඒ තුලම ඉන්නවනම් ඒ තුලම තරණ කර කර ඉන්නවනම් ඔහුට නිවන ඈත් වෙනවා. නිවීමට බෑ සැනසීමට බෑ. ඒවල්ගේ. අන ක්ලේශරාමයක්. මුලාව නිසා ඇත්ත තේරුම් ගන්න බැරුව හරි වටිනා ලෝකයක් කියලා හිතාගෙන ඒ දෘෂ්ටි අත්හැර ගන්න බැරුව ඒක වැදෙනවනම් ඒක මෝහසහගත ක්ලේශයක්. සාගතහගත, දේශසහගත, මෝහසහගත ක්ලේශෝ මහත්තාම අන්න ඒ නිසා අමහෙවත් නිවන ක්ෂේත්‍රලාවනා ඒ පැත්තට යන්න දෙන්නේ නැහැ පහත් කරලා දාලා ලෝකෙම උසස් කරලා හිතර ගන්නවා මේකට ආවම කියනවා ක්ලේශ රාම. දැන් මේ ඔකම බැඳි මේවට බැඳුනොත් තමයි නිවන් මාර්ගයට යන්න බැරි. යම් තැනක බැඳලා කණුව කරලා බැඳලා තිබනා බැඳීම නිසාම කණුවෙන් අහක යන්න බෑ. ලෝකේ කණුවක් වාගේ නම් ඒකේ බැඳෙන කාම ෘටිය ආයි මතේ බැඳෙන එක ඒක බැඳ ලනු. ඔය ලනුවේ බැඳිලා ඉන්න තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ එකෙන් අහක් වෙන්න. එහෙනම් මෙන්න මේ බාධන කැපෙන්න ඕනේ. ඔය බඳින අප්‍රමාණයි. විවිධාකාර ආකාරයෙන් බැඳෙනවා. වස්තුවකෙහි බැඳෙනවා. දීපොළ ඉඩකරන් ආදී යන වාහන, මිලවදල්, ඒ වගේම අමුදරුවෝ, නෑදෑයෝ හිටවතු මෙහෙම අල්ලගෙන හිටවත්කම් වලින් බැඳුනහම මෙන්න මේක බන්ධනයක් වෙනවා. මේ ඔක්කොම කාම බන්ධන. ඒක තව බුද්ධ බැරි තියෙනවා. নানা ආකාර විදියට. ඒවට බැරිච්ච අමනුෂ්‍යයෝ ඉන්නවා. බුත පේත පිහාජාදී කොටස් ඉන්නවා. ඔය ඒකාකාර උපක්‍රමශීලී ඔය ලෞකික සියුම් පැට ගැන දන්න ඒ විදිහේ ලෞකික වැඩ වලින් කපටි මොලේ කරන වැඩ වලින් ඒ ශාස්ත්‍ර විදි අල්ලාගෙන ඒවෙන් ඔය ඒ જાති අවන්සිය ටැඟවල වලට වඳිනවා. එහෙමත් තමයි ඇති. අපි ඔය තේන hina බඳින. ඒ කාන් බොන ලියා දිනවා hina කාල දීලා කියනවා. ඉතින් කාමයන්ගේ මුසපත් කරන කාමයන්ට වහ කරන අවන්සිය ටික කරලා මෙහෙම බඳින කොට උත් තියෙනවා. මේවත් කාම බඳින වලට වැටෙනවා. දැන් මේ ඔය බඳින ගොඩාක් නිසා මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන දේවල් තමයි එකතු වුණාම ඒවා නැగిලා ඉන්නේ. යන්තයක පිළිරු තියනවා වේලා තියනවා. දැන් ඔක ගිහි බැඳුත් එහෙම මොකද වෙන්නේ? පිළිරු වලට පිළිරු වාගේ තියෙන බෑ පිළිරු ගිනි ගන්නවා මහා ගිනක් ඇවිල්ලා. දුන්නේ පොඩි ගිනි කූරා. ගිනි කූරෙන් ගත ගිනි පොඩ්ඩක්. දැන් මේ පිළිරු වල නිසා ඒ ගිනි කූරේ හිටපෙන ගින්න වාගේ දහස් ගුණයකින් කෝටි ගුණයකින් මහා ගිනි ඇවිල්ලා. අර වතුර කරාම මම එහෙම වත්තු කරලා. පුළුවන් ද ගිනි අවුලන්න. ඒකවල බෑ ගිනි කූරේ පරාදයි. වතුර දැමට වැඩක් නැහැ. වතුර පතු කරන්න බෑ. අපිටවත් ජලයක් හා සමානව කරුණාම අයිති සිටි ජලාශයේ තිබුණා නම් ඒ වගේම ලෝකයේ ආදීනව දැකලා නිවන ආනිසංස දකින්න ධර්මයේ ධර්ම ජලාශය අපි ළඟ තැන්පත් වෙලා තිබුණා නම් මොනවද යම කරක් නැහැ. මොන බන්ධනේ කියලා වැඩක් නැහැ. අවුලවන්න දරන්න බෑ. අමනුෂ්‍යයර ආහාර අපි ළඟ නැත්නම් අමුන්ට කොහොම ජීවත් වෙන්නේ? අපි දුන්නා. මොන බන්ධනේ දුන්නා කියලා බඩර ජීවත් කරලා දුන්නා. ඉනා බඳින දුන්නා කිව්වට බඳින්න විදිහක් නැහැ. දාපු ගම බැදෙන ගිනි කුරල මහා ගිනි ගන්න දෙයක් තියෙනවා ගිනි ගන්නවා වගේ. අපි ළඟ රාග බඳින තියෙනවා නම් තමයි අපි බඳින බැරින්නේ. ඒවන් දේශසහගත අමනුෂ්‍යව බඳිනවා. යකු බඳිනවා කියලා. අපි ළඟ දේශසහගත ගති ලක්ෂණ තිබුණා නම් තමයි ඒවා ඒක 2000 ගුණේ ලක්ෂ කෝටි ගුණේ වර්ධනය වෙලා තමකට දරා ගන්න බැරි මහා දුෂ්ට බුද්ධලේ පාටපත් වෙන්නේ. ඒවා දේශ බඳින. ඒ වගේම දැවි දැවි තැටැවි නොඒකාකාර දේශසහගත අදහස් මුතු කරනවා නම් කටයුතු කරනවා නම් ඒ හේතුවෙන් අතංග දේශේ නැවති දුෂිතාවේ නැగిලා යනකොට ඒකට ප්‍රතිචාර වශයෙන් එන ගැටුම් ඔක්කොම අපි ඒකට 10000 ගුණේ දස කෝටි ගුණේ වර්ධනය කරගත්ත ද්වේෂයක් හරගන්න. ඒ ද්වේෂයෙන් දෙවි දෙවි යනකොට අන්න බන්ධනේ මහා සාර වශයෙන් විකින්නක් හටගන්නේ. දේශකින් හටගන්න. අපිට තේරුම් ගන්න බැරි මොඩකම තිබුණා ඒ මොට අනුසය වැඳහම උන්ට අපි ළඟ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ මාස මොඩ වෙලා යනවා. මොකද වෙලා තියෙන්නේ? මොඩ ගැටි අපි ළඟ තිබුණොත් මොඩ ගැටි අපි ළඟ තිබුණොත් තමයි එහෙම වුණත් අරක වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේ හැම වන්දනයක්ම කැපිලානේ ඒකම ක්‍රමය මොකද්ද? ඒවා ආධිනව ලකින්න ඕනේ. හරයක් නැති බව. ඒ වගේම අමහෙවත් නිවනටපත් වෙන්න බැරි වෙන ප්‍රමාද කරන පහත් බාර පස් කරන පැත්තක් බව දැනගෙන මේ ආකාරයෙන් එහි ආධිනව ලකින්නකොට ඒකෙන් අහක් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒක පහ කරලා දාන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒවැ ආදීනව අපි දැක් නැහැ. අපිට පහ කරලා දාන්න බෑ. පසාස කරන්න බෑ. උලගෙන පහ ගන්න පුළුවන් අහෙන් ගන්න පාත ගන්න පුළුවන්. හැබැයි උලක පාතට ගියට රාග දේශ මොහයගේ ආදීනව දැකේ නැත්නම් ඒ වායම පහතර දමන්න බෑ පහකර දමන්න බෑ. එහෙනම් ආරවිනේ පසාසය මොකද්ද? රාගේ පස්සාස වෙන්න ඕනේ, ද්වේෂේ පස්සාස වෙන්න ඕනේ, මෝහේ පස්සාස වෙන්න ඕනේ. මෙන්න මේක කළොත් නා රාගාශය වෙනවා, දේශාශය වෙනවා, මොහක්ෂය වෙනවා, නිවන් දකිනවා, නිවන් මාර්ගය. නාහේ හුලව කොටර පස්සාස කරගෙන ඉඳි බලක කරන්නේ නැතුව. ඒ බුද්ධිලා මොට වෙලා එතන ඉන්නවා මිසක් යාට කවදාවත් නිවන් මාර්ගයක් බලන්න බෑ. දැන් නිවන් මාර්ග වඩන කෙනා පළමුවම දැනගන්න ඕන පරමාර්ථ පස්සාසිය මොකක්ද? පරමාර්ථ පස්සාසිය නම් කාම පස්සාසිය, ද්වේෂ පස්සාසිය, මෝහ පස්සාසිය. පරමාර්ථ ආසාසිය මොකක්ද? තාක්ෂයට හේතු වෙන ධමක ඇද? ලෝකේ ආදීන දැක නිවන ආනිසංස සීකරන එක. අන්න ඒක ආසාසය. කුලව කොටර උඩ ඇරයලා ගත්තා. අපි පුළුවන් දේ නිවන් දකින්න පරමාර්ථ ආසාසිය නෝක. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාර වශයෙන් දැකලා නිවන සාර වශයෙන් දැකලා සාන්ත්‍රණික වශයෙන් දැකනම් ඒ ටික ඇලි සීකනකොට ධර්මයේ සීකලා වෙනවා. අර ධර්මයේ ආස්වාද කරනකොට පරමාර්ථ ආස්වාදයේ රිද්ද වෙනකොට නිවන දකින්නේ නැහැ. දැන් හොඳට පැහැදිලිව තවන්ට පේනවා නිවන දකින්න නම් ධර්මයේ ආස්වාද කරන්න ඕන. කාමදේශ මොහ පාසාස කරන්න ඕන. පහ කරන්න ඕන. අර ගැනීමයි පහ කිරීමයි කියන එක තමයි ආනාපාන කියලා කිව්වේ. කුමක් අරගටින්න කුමක් පහ කළ යුතුද? කාඩක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත හේවත් නිවනට හේතු වෙන්නේ යමක් ඇද්ද? ඒවා අරගටින්න ආස්වාද කළ යුතුයි. ඒකට විරුද්ධ වන නිවනට විරුද්ධ වන අනතත්වයේ ක්ෂේත්‍ර දාන්න හිතු වෙන කාමයට හිතු වෙන යමක් ඇතනම් ඒවා පාසාස කළේ ඔන්න ඔය ආසාසයයි ඔන්න ඔය වාසාසයයි මනසේ තේරුම් අරගෙන කරනකොට අපිම දීකලා බලන්න ඕන. ඔක නිවන් දකින්න මගක් නෙමෙයි. ඔතනින්ම තේරෙනවා නිවන් මාර්ග ඔතන නිසා තව දෙනක නැහැ. එහෙනම් ඔය ආසාසයයි පස්සාසයයිවත් ඔය ඔය ආනාපානිය තේරුම් ගත්ත කෙනාට පුළුවන්කම වෙනවා නිවන් මාර්ග හොරගන්න. තෝරගන්නේ මග බලන්න ඕන. හුස්ම ගැනීම සහ හුස්ම හැරීම එක්තරා විදිහේ ව්‍යායාමයක්. ඒකත් එපා කියනවා හැමනේ. හැබැයි මූලික පරමාර්ථ වශයෙන් ආසාස පස්ස තෝරාගත්ත කෙනා ඊටනු කටයුතු කරනකොට අන්න එයාට අවශ්‍යතාවයක් වෙන එක දෙයක්. මොනවද? රාග, දේශ, මෝහ කියන මේ පාප ධර්ම නිසා මේවැනි රූපතාවයන් නිසා අපි තුල හටගත්ත මහා දූෂ්‍ය ප්‍රසක් චීතජ රූප වශයෙන් නැగిලා. ඒවා අපි කළු කිරණ සුදු කිරණ ආදී වශයෙන් කියනවා ඒවට නම් තියාගෙන ඉන්නවා. ඒ වගේම කළු ධර්ම කල්ලං කල්ල විපාකං සුක්ඛ සුඛ විපාකං අල්ල සුක්ඛ කල්ල සුඛ විපාකං ආදී වශයෙන් වෙන වෙන කළු ධර්ම ගැක්කොල හපින්නේ. ඒවට කල්ලන් කල්ල විපාකම් කියලා කළු සහ කළු විපාක තියෙනවා. විපාක කළුනේ කොහොමද? ඒක අපිට දැනෙන්නේ කොහොමද? දුසේ මානසිකත්වයන් නිසා ඇති කර චිතජ රූප. ඒ චිත අවස්ථාව ඉක්මනවත් එකලම් බාහිර විශ්ේෂයෙන් බාහිර ලෝකයට එකතු වෙලා අපේ ගතයි බාහිර වටපිටාවයි සියල්ලම වටකගෙන. ඊටා සියුම් රූප කලාපයන් වශයෙන් රූප වාපරල වගේ පිටනවා. මේවා කළු කළු පාතම කළ විපාක වල හැටි. කළු විපාක වල හැටි. විපාක වශයෙන් හටගන්නේ මේ ලෝකයේ අඳුරු පතර යම් දායක තමන්ට දකින්න පුළුවන් අඳුරු පතර අඳුරු හැටියට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අඳුරු පතලයන්ගේ වැහිලා තමයි අපි යන් තියෙන්නේ. මොනවා නිසාද? කාර්ය දේශ මොහ නිසා හටගත්ත දුසිතාවය නිසා හටගත්ත. ඒ දුසිතාවේ ප්‍රතිඵලයක් වශයෙන් හටගත්ත චිත්ත රූපයන්ගේ ස්වභාවය තමයි කළු කිරණ කියලා අපි කියන්නේ. කළු බලාපටල වාගේ කළු කළු බලාපට වෙන්නේ මහා කළු කාමී ශක්තියක් නැහනම් විෂ කරන ශක්තියක් ඇති කරන අඳුරු කරන ස්වභාවයක් අඳුරු ස්වභාවයක් ඇති කරන මෙන්න මෙහෙම දෙයක් මතුවේ. ඒකෙන් වහගෙන තමයි මේ ශරීරත් වපිටාවක් තියෙන්නේ. ඔන්න ඔක දවන එකට කියනවා ධානය කරනවා කියලා. ඔක දාන්න ඕනේ. ඔක නිකන් අහඹෙන් දෙවෙන්නේ නැහැ. හේතුවක් නැතුව යමක් සිද්ධ වෙන්නේ නැහැ. කළු අඳුර හටගත්තා නම් කළු අඳුර හටගත්තේ හේතුවකින්. මොකක්ද හේතුව? ආගේ නිසා දුෂ්‍ය වුණොත්, දේහේ නිසා දුෂ්‍ය වුණොත්, මෝහේ නිසා දුෂ්‍ය වුණොත්, අන්නේ දුෂ්‍ය මානසිකත්වේ හේතු කරගෙන තමයි කළු අඳුර හටගන්නේ. හේතුවෙන් හටගත්තේ. එහෙනම් මේ හේතු නිරෝධ කරනකොට හර ගැනීම නිරෝධ වෙනවා. හර ගතේ වර මොකද කරන්නේ? අර එතෙන් පරම හර ගැනීම නිරෝධයි. හැබැයි හර ගැනීම එතන පටන් නිරෝධ වුණාට අර ගත්තා කියලා මොකද්ද කරන්නේ? දැන් මේක හොඳට මනසේ සීකලා තේරුම් ගන්න ඕන. කර්මස්ථානයේ ගලී ඉස්සලා ඔබ තේරුම් ගත්තේ නැත්නම් කර්මස්ථාන ඉලවර වැඩක් නැහැ. වාක්‍ය ඉවර වැඩක් නැහැ. දැන් යෝනිසෝ මානසිකාරින් යුතව වෙන නුවණේ සීකරලා හරියාකාරව. මේවා ජනිත වෙන හැටි දකින්න ඕනේ. නරක දෙයක් නම් නරක දෙය හටගන්නේ කොහොමද? හොඳ දෙයක් නම් හොඳ දෙය හටගන්නේ කොහොමද? නරක දෙයක් අයින් කරනවා නම් නරක දෙය අයින් කරන්නේ කොහොමද? හොඳ දෙයක් වළනවා නම් හොඳ දෙයක් වළන්නේ කොහොමද? මේවා හේතුත්ව ඒරුම් අරගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ. ඒන් එහාට යමක් කරන්න. එයන් නිවන් දකින්න බැරි, ඥාන මාර්ගඵලාදී උත්තරී මනුෂ්‍ය ධර්ම ලබා ගන්න බැරි. ඔය ටික දන්නේ නැති නිසා. ආමුදුරෝ කොච්චර මහරහතන් වහන්සේ යමක් වුණා. කර්මතානාචාර්ය මහරහතන් වහන්සේ යමක් වුණා. කර්මතාන ඊළඟට හරියන්නේ නැහැ. තමන් ළඟ තමන්ගෙන් කෙරෙන්න උන හරිය නැත්නම්. අර වෙලා තියෙන ඔය ප්‍රශ්නේ. කියනකොට කීප එක දරාගෙන යන පුරුද්දක් තියෙනවා. ආවල් හාමුදුරන් හොඳයි. එයාගේ කර්මස්ථානයක් ගමු. කුලන්ද බලන්න. හරියන්නේ නැහැ. දැන් වෙන කෙනෙක් හොයන්නේ. එයාගෙන් ගමු. මේ කාගෙන් අර ගියා හරියන්නේ නැහැ. අර්ථය හරියට තේරුම් අරගෙන සමතුල දහම් ගුරුවරයා බහැගත්තේ නැත්නම්. මෙන්න මේ නිසා දහම් ගුරුවරයා කියලා කියන්නේ ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් ගැනීම. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් ගත්තාම යමක් හට ගැනීමක් තියෙනවා හට ගන්න හේතුවක් තියෙනවා. යමක් නැති කරලා නිරෝධ කරලා මේවක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය දී කර්මස්ථානාචාරයේ හරි දේශකයන් වහන්සේ නමක් හරි කියා දුන්නේ නැත්නම් කොච්චර වණහුවා කිව්වා සද්දාමෝ පරම දුර්ලභෝ කිව්ව දෙයට වෙන්න පරම දුර්ලභයි කිව්වේ නෝකයි සද්දාමේ හම්බෙලා නැහැ කාගෙන් හරි සත්‍ධර්මයේ හම්බුණා නම් එයා පෙන්ලා දෙන්න ඕනේ ළමා හටගන්නේ මෙහෙමයි හටගන්න හේතුව මේකයි ඒක හොරද නරකද කියලා හිතලා බලලා නරක නම් නැති කරගන්නේ මෙහෙමයි නැති කරන ක්‍රමය මේකයි ළමා හොඳ නම් ඒක වර්ධනය කරන්නේ මෙහෙමයි වර්ධනය කරන ක්‍රමය මේකයි වර්ධනය වුණොත් ලැබෙන ප්‍රතිඵලය මේකයි මෙන්න මේ ටික ගුණ වෙච්චේ මේ ටික වර වෙච්ච දේශනාවත් තුලින් අරසවත් වටහා ගැනීමට මේ දේශනාව ලැබෙන්න ඕන. අන්න ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පතිය ලැබුණා වෙන්නේ. මහරහතන් වහන්සේ තමයි වැඩි කිය තැලක් නැහැ. උන්වහන්සේ දෙටි දේශනා කළේ නැත්නම්. උන්වහන්සේ මොනවා කරා? අපිට කොහොමද ලැබෙන්නේ? හෝ දහම් ගුරුවරයා. දහම් ගුරුවරයා ලබා ගන්න බැරි නම් මොන කර්මස්ථාන ආචාර්යවරයා ළඟ තියත් වැඩක් නැහැ. යම් කර්මස්ථාන ආචාර්යවරයෙක් හැබැයි නම් මං අදහන්නේ ඉන්න එපා. මෙන්න දහම් තේරුම් අරගෙන දහම අදහන්න. දුර්වැය කරගන්න ධර්ම. ඊට පස්සේ අපි වැඩි කරගන්න. මෙන්න මේ විදිහට කරගත්තා නම් අපිට අද හාමුදුරන්ගේ බණපදය අහගත්තා. හාමුදුරු අපවාතුනාත එකයි ආසනවා දිනනම් පිරුණා බවත් එකයි මගේ වැඩි කරගෙන ඉවරයි. අපි ලැජ්ජ හැටි ලැබුවා. දැන් මට කවුරු හම්බෙන්නේ නෝ කියන්නේ. දාම්ගලේ හම්බෙලා ඉන්නේ. මගේ වැඩි කරගන්න මට කිසි මල් බාලුවක් නෑ. ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕන. ශරීර හාමුදුරු පිරුණා පාප වෙලාවේදී බොහොම අමාරුවෙන් ආයාසින් දුකෙවි. <clears throat> ආනන්ද හාමුදුරු අරනවා. බුදුරජාණන් වහන්සේ යනවා මොකද අනන්ත අදන්නේ. අනේ ස්වාමී සාමි පුත්‍ර ආල්දු පිරුණා පෑවනේ. හැරි සාම්ලු පිරුණා පෑවනේ. ඉතින් ඔබ ආනන්නේ මොකද? ඔබේ ශිලා සංධිය වරක් පිරුණා පෑවද? අනේ නෑ ස්වාමී. ඔබේ සමාධි සංධියවත් අර පිරුණා පෑවද? ඒත් නෑ. ඔබේ ප්‍රඥා ස්කන්ධය වරක් පිරුණා පෑවද? ඒත් නෑ. ඔබේ විමුක්ති ස්කන්ධය වරක් පිරුණා පෑවද? ඒත් නෑ. ඔබේ විමුක්ති ඥාන ස්කන්ධය වරක් පිරුණා පෑවද? ඒත් නෑ. එහෙනම් ඔබ මොනවා වරක් පිරුණා කරද? ඔබට පල්ලි ගන්නවද? කොහොම ලබා දුන්නේ? සාරිපුත්‍ර තමන්ගේ වැඩේ කරගෙන සමාධි දහස් වුණා. සතර දුක හාමුදුරුවෝ කෙවර කරගත්තා. ඔබ එකක් අතර අපිට නෑ නේද? ඔබ මොකද කරන්නේ? ඔබට තියෙන්නේ ඔබත් ඔබේ වැඩේ කරගෙන ඔබත් ඉන්නවා පාන. ඔය දුක නිදහස් කරගන්න. ඒකක් අතලු කරලා හිටියා ඒ වාරම් කිනවා පෑන්නේ නෑ නෙවෙනවා. ඒ වාරින් සැසුණා. ඇත්තට ඉන්න කියලා දැනගෙන. දැන් අපේ පුරුද්දක් තියෙනවා ඔහොම නෙමෙයි. අර ආනන්ද හඳුර ඉතලා හිතුව જાතියක් තමයි අපේ බොහෝ අය හිතා. ඊට 99 කියලා. බල කියනකොට බල තේරුම් ගන්නේ අනේ හාමුදුරුවෝ අපවත් වුණොත් එහෙම කාගෙන් බල හඳ. ඒක හිතේ තියෙන කොහොම එකක්. එක දවසකුයි තමන්ගේ වැඩේ කරන ගත්තා නම් තමන් වැඩේ කරගන්න. මොනවා ලගේ කම නැහැ හාමුදුරුවෝ. මගේ වැඩේ හරි. ඔන්න ඔතෙන්ට එන්න අපි දැනගන්න ඕනේ. එතෙන්ට එන්නේ නැතු වණ කියන වෙලාවෙත් ඒක වැටගිරීලා අනේ කවුද මෙහෙම කෙනෙක් හම්බ වෙන්නද? කවුද මෙහෙම වරක් අහන්නද? අනේ හාමුදුරන් කරදරයක් වෙන්න එපා. හාමුදුරන් ලඩක්ුවක් එහෙම තියවත් දන්නේ නැහැ. ඉක්මන් කර තවට ජීවත් කරන්න බිටක් නේ වරන් දින්න බලන්න. ওই જાතිය හිත හිතින් දෙක එක මොටේ ආවාගේ ඕවා හිතේ ඉඳ නිසා තමන් ගඩේ කරගන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ ලබන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕන. ලැබෙන අවස්ථාව සෙනයක් හා සමානව සීකලා වටිනා සෙනයක් ලැබුණා. ධර්මයේ අහගන්න අවස්ථාවක් ලැබුණා. මේ මොහොතෙන් අප්‍රමාදව ධර්මය අවබෝධ කරගන්න ධර්මයේ දරුම් ගන්න. ඊට පස්සේ මට අවශ්‍ය හරියට ලබා ගත්තා පස්සේ මගේ වැඩේ කරන්න පුළුවන්. අනේ උන්වහන්සේ අධිකාරත් එහාට තව ජීවත් වෙනවා කමන්නේ බොහොම හොඳයි. එහෙම වේවා. හැබැයි මං මගේ පරමත්තේ මං ඉෂ කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මෙන්න මෙතන තමන්ගේ මග වඩා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔය ටික තේරුම් අරගෙන දැක ගන්න ඕන ඔය විදිහට. එහෙනම් මොකද ධර්මයේ කිව්වේ? යමක් හට ගන්නවාද? හට ගන්න හේතුව මොකද්ද? යමක් නැති කළ යුතුද? ඒ නැති කරන්න ක්‍රමය මොකද්ද? උන්නෝ කියන කාරණාගේ තමයි තමන්ගේ ප්‍රඥය සහ පිළිතුර තියෙන්නේ. තමන්ට ප්‍රඥයක් තියෙනවා නම් මේ බුදුදහම තුලින් විඳා ගන්න ප්‍රඥයක් තියෙනවා නම් යමක් හට ගන්නවද? ඒ හටගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එක. ඒක හොඳද? හොඳ නම් ඒක වඩන්න ඕන. ඒක නරකද? එහෙනම් ඒක අත්හරින්න ඕන. ඉතින් වඩන එක වඩන්නේ කොහොමද? අත්හරින්න අත්හරින්න ක්‍රමය මොකද්ද? ඔන්න ඔකත් මට ඉලක්ක දැනගන්න. ඔන්න ඔච්චරයි බුද්ධ ආසනය තුලින් අහගෙන දැනගන්න තියෙන්නේ. තමන්ගේ ප්‍රශ්නේ නැගිලා ප්‍රශ්නෙට පිළිතුරක් හම්බෙලා ඉවරයි. ඔයින් එහාට බුද්ධ ආසනයෙන් තවත් දැනගන්න දෙයක් නෑ. ඔයින් එහාට මොකද දැනගන්න. ඊළඟට ඒකත් නෙමෙයි මම ආවේ. අපේ හාමිනේ මම කියන දේ නෙමෙයි කටයුතු කරන්නේ. මගේ සාගුරුය මහත්තයා මං කියන දේ නෙමෙයි කටයුතු කරන්නේ. එයා පිළිතර ගන්න ක්‍රමයක් නෑ. ඒක ක්‍රමයක් අහගන්න ඉන්න ඕන. ඔය යාතිය වන්දේ මං හම්බෙන්නම් ඉඳපක් ඇත්ත බලන්න. මම ඒවත් ඇත්තක් නෑ. මේ බුද්ධ ආසේ කවුරුවත් ඕවා රැහැතිලා. ඕවා ඔකෝ පැවැත්ම සහ පැවැත්මේ දුක. පැවැත්ම සුද කරන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ. පැවැත්මේ යථාර්ථය පෙන්නා දීලා, පැවැත්මේ ආදීනෝ පෙන්නා දීලා. ඒ බඳු පැවැත්මේ මිදිලා දුකෙන් ගහසේ. වෙන ක්‍රමයක් නැහැ. පැවැත්ම සුද්ධ කරන්න බෑ. අඳුරු කැල්ලක් අරගෙන යනවා. සුදු රං කෙනෙක් හොයන්නේ. කාකිලා සුදු කරන්නේ, සුදු කරන්නේ. අඳුරු මේ අවුරුකාල සුදු කර ගන්න ක්‍රමයක් නැහැ කියලා හැම වෙලේම ගියා කාටවත් කියලා පුළුවන් කරගන්න. ඇය බැරි වුණාම අඟුරු සුදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අඟුරු කළුයි අඟුරු වල හැටි කියලා එළුම් ගත්තා. ඊට පස්සේ තියන අඟුරු සුදු කරන අය හොයන. ඊට පස්සේ අඟුරු සුදු කරන අය හොයන යන සිතක් නෑ. මෙන්න මේ වගේ අපි දකින්න ඕන. අඟුරු කළුයි වගේ. පැවැත්ම දුකයි. පැවැත්ම තමයි අසහනිය තියෙන්නේ. යම් දසක පැවැත්ම යහතනක නැද්ද? එතන අසහනයක් තියෙන්න හේතු නැහැ. මෙන්න මේකේ යථාර්ථය දැකලා යථාර්ථය පෙන්වන්නයි ලෝතරා බුදුරයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ශ්‍රාවකයන් වහන්සේලා ඒව නහගෙන අවබෝධයෙන් ධර්මයේ දේශනා කරන්නේ. ඔයින් පිටස්තර නෙමෙයි. ඔය තොරගා. අපි ඔතන හිටගෙන තමයි තේරුම් ගන්නේ පැවැත්ම කියන්නේ මොකද්ද? පැවැත්මට හේතුව මොකක්ද? පැවැත්ම හොඳ එකක් නෙමෙයි කියලා ධර්මානුකූලව තේරුම් ගත්තා නම් ඊළඟට ඔබට ප්‍රශ්නයක් එනවා. මේ පැවැත්ම උදා වෙන්නේ යමකින්ද? ඒක නැති කරගන්න ඕනේ. මේ පළවෙනි පහස. උදා වෙන්න තියෙන හේතුව නැති කරගත්තාට පස්සේ දැන් තියෙන්නේ උදා වෙලා තිබිච්ච හැටි. දැන් ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ ඉතුරු වෙලා තියෙන එක මොකද කරන්නේ? මොනවාද ඇති වෙනක් නැති. හැබැයි ඒකේ తాවකාලික ප්‍රතිකර්ම ටිකක් තියෙනවා. හදාගත දුක් විඳින්න නැතු. මොන මොනෙන් හරි සාහනදා හැටිතරා සාහනදායිව එකක් ගෙවලා ඉවර කරගන්නකම් යමක් කරගන්න පුළුවන් නම් ඒ ටික කරගන්නවා. හැබැයි ඒක මට දෙවෙනි මිසක් පළවෙනි නෙමෙයි. ජරාවට පස්සේ ඉඳලා හොදා ගන්නවා ජරාවට පස්සේ ඉඳලා ලේලා දුවක් ඉඳලා වේත බොනවා. හැබැයි සාධාරණ රෝගී ඉන්න බලාගෙන සාධාරණ ජරාවෙන් සුදු වෙන බලාගෙන නෙමෙයි ඒවට ප්‍රතික්‍රම කරන්නේ. හැබැයි මේ යන්තා කියනවාද ඒ දක්කල් යන්තරම අර අමතරව ගොඩනගිට අමර වින දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් නැත්නම් ඒ සඳහා මම මේ අවශ්‍ය කරන ආවදී කරනවා මිසක්. හැබැයි මේක සදාකාලික ගොඩදමන ප්‍රතිකර්ම නම් මේ ලෝකේ නැහැ. ඒකයි අරකින් යමා කරන්න පුළුවන් නම් ඒ මටම තානේ සැලදී ඒ ටික කරනවා කියලා. ඒ ටික කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙහෙම අපි කටයුතු කරන්න පටන් ගත්තා නම් අපිට පුළුවන් වෙනවා බුදුදහමේ ප්‍රයෝජන ගන්න. ඒතරම ජයගත්තා මොකද්ද? අර කාම වන්දන කියන ඒවා දැනගත්තා. කාමයට හේතු වෙන කාමයේ දේශයේ මෝහයේ කෙරෙහි ඇලී ගලී කටයුතු කරනකම් දුෂ්‍ය මානසිකත්වයෙන් නිදහස් වෙන්න බෑ. ආ ලෝකෙට කොච්චර සාධාරණ අසාධාරණකම් කරන්න හැදුවා. ලෝක යුති සාධාරණත්වයේ ගොඩනගන්න ඕන කියලා ඒක උත්සාහ කරන තරම් කරන්න හැදුවා. අඟුරු සුදු කරන්න හැටින ආගේ වැඩ කරන්න යන්න තේින්න හොඳ නෑ. වැරදි දේවල් කරන්න යන්න නැතුව ලෝකේ හැටි දැනගන්න ඕනේ. එහෙනම් කාර්යදේශ මොහයෝ ක්ලේශයන් බව දැනගෙන ඒව කොතන තිබුණත් අඟුරු කළු විවාගේ ඒවා දූෂිත දේවල් බව දැනගෙන ඒවා අපි මානසිකත්වය තුළ නිදහස් වෙලා අත්හැරී ගියා නම් හාගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි නිවන එතන බව දැනගෙන අන්න ඒකට බාධා පමන ඕනේ ඒක පරිවාර වශයෙන් තියෙන ක්ලේශ වස්තුකාමී ලෝකේ තියෙනවනම් දේපොළ එක කරලා යාන වාහන අමුදරු හරකා බාන මිලපු දාලා ඔතපි මේ ආදි වශයෙන් කියුණු කී යථාර්ථ ලෝකේ තියෙනවා අල්ලගෙන ඇල්ල බැඳලා ඉන්නවා ඒ වගේ කාර්යයේ මොහයන්ට ආදාහ කරන ධර්ම වල දැනගෙන අන්නේ ක්ලේශ රාමයන්ගෙන් අහක් වෙලා යනවනම් ඒ බාධිනුන නිදහස් කියලා දැනගෙන මෙන්න මේ බන්ධනයන්ගේ නිදහස් වෙනකොට කියනවා කාම බන්ධනේ නිදහස් වෙනවා දැන් අපි දන්නා මේ කාම බන්ධන කවදාවත් අනාතයට පත් කරනවා මිසක් නිවන කරා ගෙනියන්නේ නැහැ සනසුන කරා ගෙනින මාර්ගයක් නෙමෙයි මොහොතක් කාමයේ වැසුරු කළා නම් ඒ මොහොතලා 10 මිලක් වෙන එකක් එහෙනම් මේ මොහොතකවත් ඇතුළු නොකරනවා නම් ඒ 10 නිදහස්ම මෙන්න මේක තෝරගන්න ඕනේ අන්න එක තෝරගත්ත දවසට අපි ලකිනවා මේක මට කවුරුවක් කරලා දෙන එකක් නෙමෙයි මා විසින් කරගත යුතු දෙයක් මගේ ආර්යය මම නැති කරගන්න අවශ්‍ය කවුරුන් නැති කරන්නේ කොහොමද පාතුල නැගිට රේතිය මම නැති කරගන්න අවශ්‍ය අනික මොනවා කරන්නේ මගේ මොහේ මන්නරි කරගන්නා කියලා කවුරුවත් මොනවා කරන්නේ. ඒක මගේ කණිටක් මා විසින් කළ කණිටක් මිසක් අනිකෙක් විසින් කළ එකක් කළ ඉත්තක් හැකියාවක් තියෙන එකක් නෙමෙයි කියලා දැනගතා. අපි දකිනවා ලෝකයෙන් පිළිසන්න පතාගෙන යන තාකල් අනාථ වැඩ කරනවා මිසක් යථාර්ථය දැකන්නේ. මා විසින්ම ගොඩේනවා. ආගක්ෂය කරලා ද්වේෂක්ෂය කරලා මෝහක්ෂය කරලා කියලා තමයි තේරුම් ගත්තා නම් අර ඥානවන්ත නිගමනයට බැස්සා. ඔන්න කර්මථානිය බලන්න ඉස්සෙල්ලා දැනගත යුතු කරුණ. එනිසා රාගය හටගන්නේ යමකින්ද? ඒකට උදව් වෙන්නේ මොනවෙන්ද? ලෝකයා මොනවා කරත් මාතුරු වෙන කියන ප්‍රඥාව තමයි ওই දෙකම ඇති කරන්නේ. මම රාගලේශ මොහ කියේ මේවෙන් බැඳුණු. ක්ලේශයන් නිසා මට පහත් වාරවත් වෙන්න හිතුවේ. ලෝකයේ තිබෙන සම්පත් කියනවා ලෝකයේ තිබෙන දර්ශන ශ්‍රවණ මේවා අපිට අයින් කරන්න බෑ. ඒවා ආදීනව දැකින මම මේවා ඡන්දාගින් නිදහස්වතේ බැඳෙන්නේ නැති. ඒක මාගින් කලේ මාසතු දෙයක්. අන්න එක කරගත්තොත් මම නිදහස්. මෙන්න මේක තේරුම් ගත්තාම දකින්න පුළුවන් නිවන් දකින්නේ මමයි කියුවේ මොකද කියන්නේ. නිවන් දකින්න ඕනේ තම තමන් මිසක් බාහිර ලෝකේ හදලා නිවන් දකින්න බෑ. බාහිර ලෝකේ ස්වභාවය අවදාත් එහෙම තමයි. කොයි කොයි කාලේ මේ ලෝකේ එක එක ආදී විකෘති තියෙනවා. කාමයන්ගේ මුසපත් කරවන්නේ හේතු වෙන කාම අරමුණු ලෝකේ නැති කරන්න බෑ. ඒක ආදීනව දැකලා අසාරත්වය දැකලා කොච්චර හැඩවෙන්න දුණා. තමගේ මනස ඒවට ඇරිලා යන්නේ නැත්නම් අන්නේම ක්‍රමයක් හම්බුනා නම් කාම නිරෝධය. අනේ එහෙම විදාන තමයි දැනගන්න මට මට වැඩිලා. වැඩුනේ නැත්නම් ඇයි වැඩුනේ නැත්තේ? මම මේවා ආශාවල වශයෙන් හිත හිතා වටිනවා කියලා හිත හිතා ඒක බැඳෙන එකයි මගේ මුලාව. ඒකම අවිද්‍යාව වැඩ පිළිවෙල. අවිද්‍යාහාරක සිටිවි ක්‍රියාවදන ඒව. අන්නේෙන් අයින් වෙලා ඒ වේ ආදීනෝ යලියලි සීකරන පටන් ගත්තා නම් වෙන්වීමේ අනිසස සීකරන පටන් ගත්තා නම් මේක ආර්ය මාර්ගය. ආර්යශ්‍රායක මාර්ගය කොහොම උත්තර ගැප්පියා. ඔන්න ඔය කරගෙන ගියා නම් අපි අනේ ආර්යශ්‍රායක මාර්ගය තුල ආශාව ගන්න ආර්යශ්‍රායක මාර්ගයේ අත්‍රීම වැල්ම විදීම කියන ආශාවන් අත්‍රීම වැල්ම දෙන හිත වෙනවා. ද්‍රව්‍ය වස්තු පවිච්චි කරනවා නෙමෙයි. ද්‍රව්‍ය වස්තු දියතැඟුල තියෙන්නේ. අඹුව ඉන්න තැන් වල ඉඳි, දරුවෝ ඉන්න තැන් වල ඉඳි. දාලා පැනලා දුවනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. යථාර්ථය දැනගත්තාම මගේ කියන මමයේ කියන තැන බැදීම නතර කරනවා. යුතුයකම් හරියට ඉටු කරනවා. යුතුයකම් ඉටු කරන්න එපා කියන බුදුදහම ලෝකේ නැහැ. ලෝකදා බුද්ධත්වයට පත් වෙලා ඉටුකලේ නැහැ. දායාද ඉල්ලගෙන අතේ ඇඟිල්ල ඉල්ලලා හිටන්. ආහුල කුමාරයා උපදාන හරිලා ඉඳලා සයිතින් පියාණන් මට දායාද දෙන්න කියලා යනකොට. ඒක ඊළඟ මොකද හරිත් හඳුනා කියන්නේ. ආර්ය බුද්ධ සාවුලයා මගෙන් දායාරේ ඉල්ලනවා. මම පියා බවත් ඇත්තයි. සාවුල මගේ දරුවා බවත් ඇත්තයි. දායාද දෙන්න ඕනේ මට තියෙන දායාදේ මම දෙලයි මේ ඇති. එන්න පොඩි කමන කරන්නකො. මගේ දායාද දෙන්න. දුන්න දායාද. ඉතක බහැර හැරියා. ලොතරම් දුවියා. පුදාන දෙන්න තියෙන දායාදේ පුතා බවත් ඇත්තයි මම පියා බවත් ඇත්තයි. නෑ නෑ මේ ලෝකේ පියෙක් නෑ පුතෙක් නෑ කිව්වද බුදුරණා. එහෙම කා දේශනා කළේ නෑ. ඒ කරපු උදව්වට ප්‍රතිපකාර කළා. ඒක ලෝකයේ මතු කරලා දෙන්න බෑ එකපාරම ප්‍රජාපති ගෝත විනාහත් එහෙම මහානකම දුන්නා. පොඩ්ඩක් ඒ වෙල ගන්න. එහෙම දෙන්න බෑ. ඒක විශේෂයක් නෙයි. බෑ බෑ. ඉතින් මහානකම් දෙන්න බෑ. කොහොම කිව්වේ දොදින්ද? නෑ ලෝකයට මේක ඇත පේනා දෙන්න බෑ එකපාරම දුන්නා. කොහොමද මතු වෙන්නේ බුණා? එහෙම කිව්ව නිසාම තමයි ආනන්ද හාමුදුරුවෝ ස්වාමිනේ ඔබ වහන්සේ කිදුන්නා නේද? ඔබ වහන්සේ නෑවුවා නේද? ඔබ වහන්සේට මේක ආකාරයෙන් අපවස්තන කරා නේද? ඔබ වහන්සේ හැදුවා වැඩුවා නේද? ඔව් හැදුවා ඔක්කොම කළා. ඉතින් මෙච්චර කරපු එකේ විරුකම දුකන්ද වෙන්නේ නේද? ඔව් එහෙම කරන්නේ. මේ ආදි වශයෙන් ලෝකේ ඔප්නම් වල දීලා ඉතම මහානකම දුනා වෙතන තෙන් ලැබෙන්නේ මොකද්ද? යුතුයකම් ඉටු කරන එක ලෝතරාම දුවිලක් කරා. අනිකට මොන කියන්නේ? නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඔය වෙලාව වෙනස් බනා කියන්න ගිහිලා දවස් දෙකක් ඉවි ගන්න ගිහිලා භාවනා කරන්න ගිහිලා ගෙදර ගියාට පස්සේ ගෙදර ඔකෝ වැඩ වැටේ. කාගෙන් හරි තුඬු කැල්ල කරා යනවා මාර්ගඵල ලැබුවා කියලා අගෙන ගිහිල්ලා ඔක්කොම වැඩි කරලා කළා ඊටම හිනා බිඩෝවා ලෝතරා බුදුරණහතේ ඔවා කරලා කොහොමද දුන්නේ නැහැ මාන වෙලා ඉන්න පුතා හොදුව අමතාට බයිකින් ඉන්නව දැක්කොත් එහෙම පින්ද පාත කරගෙන ගිහිලා අමරසාතර කන්න පුටක් දීපල් ඒ අමරසාතර සකපල් මාන වෙලා ඉන්න ඔබලටත් මම ඒ අවසරය දීලා තියෙනවා කියලා සාල්කාරයක් දී අවසරයක් දුන්නා හිතාමිරු කරන්නේ හැබැයි අද බලාපොරොත්තු වෙන්නේ මොකක්ද එච්චර ඉහළ තත්යකට ගිහිලා නෙමෙයි. මේ ගෙදර ඉඳගෙන කරිඩෝකේ ඉන්න එක නිවන් මාර්ග බොහෝ දුර ගිහිල්ලා කියලා ගෙදර තියෙන අනික් කරිඩෝ කොහොම අතල් දාලා ඉන්නේ. දැන් ඒක මොකද ලබලා තින්නේ? කොහොම බුදුදහම. අපි දැනගන්න බෑ බුදුදහම තියෙන්නේ. යමක යථාර්ථය දැනගෙන. මුලා දෘෂ්ටි අතරගෙන. ඒක හියා බැඳීමක් ඇලිමා තිබුණා. අන්නේ ඇලිම බැඳීම දුරු කරගන්න. යුතුයකම් ඉටුන කරගෙන එකක් නෙමෙයි බුදුදහම. ඔය තේරුම් ගන්න ඕන. යමකින් දැන් අපි හිතමු කසාය වුණා. කසාය උණු කරනවා. හැමදේම කරගන්නවා. බොහොම ලස්සන දිටිය කරනවා. ලෙඩේ නිසා කසායත් බොනවා. ඇලිමක් බැඳීමක් තිබුණා. කසාය බොන්න පොඩ්ඩක්වත් ඇලිමක් තිබුණේ නැහැ, බැඳීමක් තිබුණේ නැහැ. හැබැයි ඒක ඔකට වහොඳ කළා. අවස්ථාව ඉටු කරගන්න. මෙන්න මේ වගේ. හිතට වෙහෙලි වගේ නිත වගේ තමයි. කනවන ආහාරයේ ඉඳතන කාර්ය රෝගයක් දුනොත් ටිකට ගන්න බේද මේ ආදි වශයෙන් ඉඳට වස්ත්‍රේ ලෙඩට වේග ගන්නවා වගේ මේවා අවශ්‍යයි. ඒවා හම්බ කරගන්න හොයාගන්නත් ඕනේ. ඒවා ලබා ගන්න රැකී රසා කරන්නලා තෝනේ. ඒ වගේ මිලමුදුළු තෝනේ. ඒ නිසා මම මේවා කරනවා මිසක් මම හොඳ නිසා කරනවා නෙවෙයි කියලා මම දැනගන්නවා. හොඳයි කියලා වටිනවා කියලා මම අල්ලගින්නේ මේකේ වැජබි වැජබි එකක් නෙමෙයි මේක වටින්නේ නැහැ. හැබැයි මේවා මාචි ගලිතු දේවල් නිසා නොකර බැරි නිසා මේවා කරනවා මිසක් කියලා ගත නැහැ හිත. අන්න ආගංගේ හිතක ස්වභාවය. එතන බැඳීමක් නෑ. ඒක කරනවා. එන්නේ මෙතන අත්‍යද අපි ඉන්න ඕනේ. ඒත් අපි කියනවා මගේ යුතුයකම් නිසා මම ඉටු කරනවා කල යුතු දේවල් ඉටු කරනවා මර මේ හොඳයි කියලා බැරිලා නම් එකක්වත් මේ අරින්නේ නැහැ කියලා දැනගත්තා. අන්න දහම මාර්ග වැඩිලා දහම අවබෝධයෙන් දහම අදහස් ලැබුණා. එහෙනම් ඒ වගේ පුද්ගලයාගේ තමන්ට ලෝකේට ඉන්නකම් ජීවත් වෙලා ඉන්නකම් වැඩක් නිසා කවයක් වෙනවා. යහපතක් මිස කයහපතක් නෑ. කාටවත් බාධකයක් කරදරයක් නැති වුණාට හොඳයි. කොහොමද වුණාට හොඳ වෙන්නේ? කාගෙන් දේශේ මොහෙන් කයිදු කර කර ඒ මුලාව ඉන්න තාකල්. අපි හින් කරන කියන හිතන කටයුතු 1000ක් වැඩි කරමින් ඉන්න වැඩක් නැතිව. වැඩක් ඇති දේවල් පිළිබඳ පිට මහා බලාපොරොත්තු ඉඩ කරගන්න විශාල මුදලක් වැය කර කර හිටියේ. කාලේ ශ්‍රමයේ ධනෙ සියල්ල වැය කර කර හිටියේ. දැන් අත්‍යවශ්‍ය අවල් ගහම 1000ක් ගානන් 10න් තව 10ක්වත් ඉතිරිලා නැහැ අනික ඔක්කොම අනවශ්‍ය කරේ ඉවරලා දිනවා. අනවශ්‍ය ටික ඔක්කොම අතහැරගහම කාලේ ශ්‍රමයේ ධනෙ සියල්ලම ඉතුරුයි. ඉතුරු 10 15 කරගන්න. ඒ ටික අත්‍යවශ්‍ය හරි. එහෙනම් ඔහුගෙන් දැන් වැඩක් නැති නිස්කාර වියදම් වැළපීලා අපත යන්නේ ඔකෝම ඉවරයි. කාලයත් ඉතුරුයි, ධනයත් ඉතුරුයි, ශ්‍රමයත් ඉතුරුයි. අත්‍යවශ්‍ය දේ කරන්න ඕන තමයි වෙලාව තියෙන්නේ. අන්න එදින්දපත් වෙනවා ක්‍රමක්‍රමී ධර්මාභෝධය ලැබෙනකොට. එදා ඔබ ඉතින් කළ යුත්තේ හරියට හොඳාකාරව කරනවා. නැපෙවිතත් ඇලදා. නොකලේතු අවැරද හේතු වෙන්නේ අතරියහම යහපතක් මිසක යහපතක් නැහැ. හැබැයි අපි ආගෙන් සත්‍යය දිසේ දැවිලා මෝහයෙන් මුලාවිලා ඉන්න තාක්කල් හිතෙන්නේ ඒව අත්‍යවශ්‍ය වරියාම කරීතු කියලා. ලැබෙනකොට උද්දම් වෙනවා වැසෙනකොට මහා සංවේගයටපත් වෙනවා. ඇලීමයි ගැටීමයි මුලාවයි තුනේ ඉඳගෙන දුකින්නට අහු වෙලා ඉනවා අවිද්‍යාවේ වැහිලා ඉන්නේ. ඔන විදිහේ තේරුම් වගේ. අපි දැනගන්න ඕනේ වස්තු ඇසුරු කරනවා. කෙලෙස් ඇසුරු කරන්නේ නැහැ. වස්තු ඇසුරු කරන්නේ වස්තු කාමයෙන් නෙමෙයි. අවශ්‍ය කරන කටයුතු කර ගැනීමට බලාපොරොත්තු වෙන මිස. ඇලිලා බැලිලා වටිනා දේවල් තියනවා කියන තැන රුට් එකකින් හැදිලා නෙමෙයි. දැන් වස්තු වස්තු කාම වෙන්නේ නැහැ. වස්තු නැතුවත් වස්තු කාම හදගන්න බෑ. වස්තු කෙරෙහි යම් චන්ද්‍රාගයකින් බැඳලාද? අන්න ඒක වස්තුකාමය. කාමයේ දේශේ මොහේ කියන ඒවා චන්ද්‍රාගය නිසාම හටගන්න ඒවා නිසා ඒ ටික දේශකාම. ඒවා අන්තිම වෙනකම් කවදා හරි අයහත්යපත් වෙනකොට කාමරාගේ, රූපරාගේ, අරූපරාගේ කියන මේ තුනම ඉවත් වෙන්න ඕනේ. දේශේ පලාතක කියන දේ කෙලවර වෙන්න ඕනේ. මුලා බින්දුරව හැල කෙලවර වෙන්න ඕනේ. රාග දේශ මොහ කියන සම්පූර්ණ කෙලෙ. ඒ ටික ඔක්කොම අයින් වෙලා ගියා නම් ඒ ප්‍රශ්නේ ක්‍රමානුකූලව අන්තිම දිලා. වස්තුකාමයන්ගේ තිබෙන භව්‍ය වස්තු ආදිය කෙලෙස් නෙවෙයි. ඒවට බැන චන්දරාගය තිබුණා නම් ඒවා කෙලෙස්. චන්දරාගය දුර වෙලා යනකොට රාග දේශ මොහාසින් තිබිච්ච සියලුම කෙලෙස් ටික දුර වෙලා ඉවරයි. මෙන්න මේකයි අපි කරගත යුත්තේ. ඒතර මොකද වෙන්නේ? දුක දෙන යමක් හරගත්තා නම් නැගුණා නම් ඒකට හේතුව ඉවරයි. අන්න ඒක නිරෝධ වුණා. එහෙනම් අපි දැනගන්න මොකද්ද? මට ඉතින් මට විතරක් නෙමෙයි ලෝක අත්‍යත එකම විමුක්තිය උච්චාරය. සියලුම ලෝක සත්‍යයල උදේ ධර්මය ඕකයි. ගුරුරයා තමයි වෙන්නේ. එහෙනම් මට හැම දිනාටද රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වෙයිද? අනේ හතු. Taman දහම් දැකලා තමට අපේ තීරණය ඕකයි. ලෝකයේ කරන ආශිර්වාදය මොකද්ද? Taman කරගන්න යහපත මොකද්ද? බලාපොරොත්තු මොකද්ද? රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වෙයිද? ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වෙයිද? මෝහ බන්ධන අනාතයි මෝහ බන්ධන නිරෝධ වෙයිද? දැන් අපි දැනගමු මොකද්ද? අනාතයි ලෝකේ නෝ අපි බීලා කොහෙද? නිබාන. මේ බැඳීමේ නික්මීමක් ඇද්ද? බාණෙන් නික්මනවාට කියනවා නිබාන. බාන කියන්නේ බැඳිලා ඉන්නේ. තනියෙන් බාණක් හැදෙන්න බෑනේ. එක ගුණේ කියලා ගොම්බාණක් හැදී හැකි ඒක වුණා. ගොනාගේ කරේ ලඟුව බැඳලා ගොම්බාණක් වෙනවා. නෑ ගොනාව. බාණ හදනන් තව එකේ කෑනන්න ඕනේ. ඒ වගේ අපි ඇහැට රූපය ඇඳනවා, කනට ශබ්දය ඇඳනවා, දිවට රසය ඇඳනවා, නාසයට ගන්ධය ඇඳනවා, කයර පොට්ට බෑදෙනවා මනස ධම ඈදෙනවා මොන වෙන්ද ඈදෙන ඈන තමයි චන්දරාගේ ගොළු දෙන්නේ කින්න බඳින්න වන්වත් බැනම් ගොඹාරක් තියෙනවා ගොළු දෙන්නම හිටතරක් නැහැ බඳින්න වන්වත් උනේ නැහන් ගොඹාලා හදන්න බෑ එන ඇහැදි කරන්නත් බෑ රූප ඇති කරන්නත් බෑ කන නැති කරන්නත් බෑ ශබ්ද නැති කරන්නත් බෑ දිව නැති කරන්නත් බෑ රස නැති කරන්නත් බෑ නාසය නැති කරන්නත් බෑ, ගන්ධ නැති කරන්නත් බෑ. කය නැති කරන්නත් බෑ, පොට්ටබ්බ නැති කරන්නත් බෑ. බල නැති කරගන්නත් බෑ, ධර්ම නැති කරගන්නත් බෑ. ඒවා හේතුඵල. කරන ලද අවිද්‍යාවසහගත වැඩපිළිවෙලේ හේතුවෙන් ඇවිත ප්‍රතිඵල ටික තමයි ඇයි රූපයි, කනයි, ශබ්දයයි, නාසයයි, ගන්ධයයි, දිවයි, රසයයි, කයයි, පොට්ටබ්බයි, මනයි, ධර්මයි කියන්නේ. අවිද්‍යාවසහගත වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් වශයෙන් හටගත්ත ලෝකෙ කිව්වොටි. එහෙමනම් අපිට ලෝකේ නැති කරන්න බෑ. හැබැයි බාණේ ලෝකෙට බාණක් වෙලා ඉන්නේ අපි. චන්දරාගේ ඉන්න විදිහ ඇහෙනින්. ඇහැට රූපේ කන්ට ශබ්දේ දිවට රසේ නාසයේ ගන්ධේ කායර පොඩක් මේ මනස ධර්මයේ කියන මේක බැලලා.